මේ ධර්ම දේශනාව විශේෂ දේශනාවක් අද මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරන්නේ පොල්ගස්සෝවිත වෙනිවල්කොළ සම්බෝධි යෝගාශ්‍රමයේ කාර්ය මණ්ඩලය ඒ පින්වතුන් ඊ타ම ශ්‍රද්ධාවෙන් සම්පූර්ණ ආදමේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරනවා ඒ එක්කම ඒ මැදිරියට දායක දායකාවන් පැමිණලා ඉන්න ස්වර්ණා වෙත්ත සිංහ මැතිණියගේ ප්‍රධානක්. ඉතින් මේ දායකත්වයේ ලබාගෙන කටයුතු කරන පින්වතුන් මහ උදාර පින්කමක් තමයි මේ සිද්ධ කරන්නේ. ඒ පින්වතුන්ගේ බලාපොරොත්තු අරමුණක් මතක් කරන්නට ඕනේ. 2014 අගෝස්තු මාස පළවෙනි දින අද වගේ දවසකදී මගේ ජීවිතයේ වර්ෂ 77ක් ගෙවිලා 78 වන වර්ෂයට පත් වෙන අවස්ථාව. මේ අවස්ථාවේදී මේ හැම දිනාගේම බලාපොරොත්තුව ඒ ධර්ම දේශනේ පවත්කලා තවදුරටත් මට දිගාසිරි ප්‍රාර්ථනා කිරීමටයි. ඒ බලාපොරොත්තුෙන් තමයි ඒ පින්වතුන් මේ ධර්ම දේශනාවේ දායකත්වයේ සම්පූර්ණයෙන් බාරගෙන කටයුතු කරන්නේ. තමන්ගේ බලාපොරොත්තුව කෙසේ වෙතත් ඒ බෞද්ධ ගුවන් විදුලි නාලිකාවෙන් ධර්ම දේශනයක් විකාශනය වුණා. අතිවිශාල ජනතාවක් ඒ ධර්මයේ ශ්‍රවණය කරනවා. දේශීය විදේශීය වශයෙන් ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ධර්ම ශ්‍රවණය කරනවා. මේ විදිහ අතිශාල ජනතාවකට බණහන්නට කටයුතු සලස්සා දීම තමයි ඒ දායක දායකවන් සිද්ධ කරන්නේ. මේ බුද්ධ ශාසනයේ ධර්ම දානය ධර්ම යාගය නමින් සඳහන් වෙන්නේ මේක තමයි. ඊටාම ශ්‍රේෂ්ඨ පින්කම. ඉතින් මට දිගාශිරි පැතේ මට මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දැනුවත් ඒ දායක දායිකා හැම දිනාටම මෙලෝ වශයෙන්ොත් සැපත ශාන්තිය උදා වෙන පින්කමක් වෙනවා. ඒ වගේම තමන්ගේ බලාපොරොත්තුවත් මේ හැම පින්කමකින්ම ධර්මාභෝධය ලබා ගැනීමයි. ඒ නිසා තමන්ගේ බලාපොරොත්තු ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ කරගෙන යම් දවසක යම් අවස්ථාවක ඒ ධර්මාබෝධය කර ගැනීමට උතුම් නිර්වාණ සම්පත්තිය සාදා ගැනීමට හේතු ආශනා වෙන බව කල්පනාවට ගන්නට ඕන. මේ වගේ උදාන පින්කමක් ඒ පින්වතුන් සිද්ධ කරන්න. ඉතින් අද මේ ධර්ම දේශනාවට මාත්‍රකාව තබාගත් බුදුරජාණන් වහන්සේ පුජ්‍යලයන් හතර දෙනෙක් පිළිබඳව දේශනා කළ සූත්‍ර දේශනය. මේකට කියන්නේ අනුශෝත සූත්‍රය කියලා. බොහෝ විට ශ්‍රාවකයෝ මේත කලිනොත් එක අහලා තියෙන්නට පුළුවන් ඒ වුණාට අපට සිටිය යුතු වැදගත් කාරණා රාශියක් මේ දේශනාවේ ඇතුළත් වෙනවා. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට වදාරනවා චත්තාරෝමේ දික්කවේ පුග්ගලා සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මි මහණෙනි මේ ලෝකයේ ලෝකේ කොට මෙහි අදහස් කරන්නේ සම්මා සම්බුද්ධ ශාසනය බුද්ධ ශාසනය උද්දලයන් හතර දිනේ ලැබෙනම විද්‍යමාන වෙනවා භාග්‍යතුන් වහන්සේ පුද්ගලයන් බෙදා දැක්කේ මෙහි ඊටාම ශ්‍රේෂ්ඨයන් වහන්සේට ඒ පිළිබඳ කියනවා පුද්ගල පඤ්ඤාත්ති ප්‍රඥාම කියලා එකක්. ඒ නිසා අති විශාල වශයෙන් මේ පුද්ගලයන් බෙදා දක්වලා කියනවා. දැන් මේ පුද්ගලයන් හතර දෙනෙක් ගැන තමයි වදාරන්නේ. එහෙම කෙටියෙන් මාත්‍රකාව තබලා ඊළඟට ආයි කෙටි විස්තරයක් කරනවා. කොහොමද? මානනේ මේ පොජ්ජල හතර දිනක් මේ ලෝකේ වාසය කරනවා කියලා මුලින්ම මාත්‍රකාම තබලා ඊළඟට වදාරනවා කවුද මේ හතර දෙනා අනුසෝතගාමේ පුද්ගලෝ පටිසෝතගාමේ පුද්ගලෝ චිතත්තෝ පුද්ගලෝ තින්නෝ පාරගතෝ තලේ දික්කති බ්‍රාහ්මණ ඔන්නේ පුජ්‍යලයන් හතර දෙනා නැවතත් ඉතා කෙටියෙන් සඳහන් කළා ඒවා විස්තර කරන්නට යන්නේ නැහැ. භාග්‍යතුන් මහන්සේම මේ පිළිබඳව වදාරලා තියෙනවා විස්තර කරලා තියෙනවා. පළවෙනි පුජ්‍යලය අනුසෝතගාමේ පුජ්‍යලය. කතමෝච බික්කවේ අනුසෝතගාමේ පුද්ගලෝ මහණෙනි අනුශෝතගාමී පුද්ගලයා කියන්නේ කවුද? ඉද බික්කවේ ඒකච්චෝ කාමේච පටිසේවති පාපංච ගම්මං කරෝති අයං උච්චති පුද්ගලෝ අනුශෝතගාමී මහණෙනි මේ ශාසනයේ ලෝකේ ඇතම් බුද්ධලේ කාමේච පටිසේවති කාමයන් සේවනය කරනවා පාපංච කම්මං කරවති පාප කර්මයන්ත් කරනවා මේ පාප කර්මයන් කියනකොට අටුවාටිකා දෙකේම විස්තර කරලා තියෙන්නේ පංච දුස්චරිතය අතුම් මැරීම ආදී දුච්චරිත පහ. ඒක තමයි පාපංච කම්මං කරෝත කියලා වදාළේ. කාමේච පටිසේවත කියනකොට කාමයන් සේවනය කරන. ඔය නිතර කියවෙන රූපකාම, සද්දකාම, ගන්ධකාම, රසකාම, පොට්ටබ්බකාම කියලා පහක් කියනවා. මේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන පහට කියනවා වස්තු කාම කියලා. කාම වස්තු කියලා. ඒවම නෙමේ කාම කියන්නේ. සංකප්ප රාගෝ පුරිසස්ස කාම. මේ සත්‍යයට කාමේ නම් සංකල්පනාපයි. ඒ කාම වස්තුන් පිළිබඳව සංකල්පනාව. නතේ කාමායානි චිත්‍රානි ලෝකේ. මේ ලෝකේ නොඑක ආකාර විසුතර දේවල් තියනවා ඒව කාමයන් නෙවෙයි. සංකප්පනාගෝ පරිසස්ස කාමෝ මේ සත්‍යයට කාමේ නම් ඒ කාම වස්තුන් පිළිබඳව සංකල්පනාවයි. චිත්තන්ත චිත්‍රානේ සතේව ලෝකේ. ලස්සන දේවල්, විසිතුරු දේවල් එදත් අදත් මතුවටත් මේ ලෝකේ පවතිනවා. අතිත්ත දීරා පජාන්ති චන්ද ඥානවන්තයෝ ඒවා පිළිබඳව තිබෙන ආශාව චන්ද රාගයේ කැමැත්ත ප්‍රහාණය කරනවා. එතකොට අර වස්තුකාම නෙමේ කාමයන් කියන්නේ. ඒ වස්තුකාමයන් පිළිබඳව තමන්ගේ හිතේ පහළ වෙන චන්ද රාගයේ ආශාව කැමැත්ත තමයි කාමකය. ඒකට කියනවා ක්ලේශ කාමය. ඔය රූප සද්දාදියට කියනවා වස්තුකාම කියලා. ඒව අපිට ප්‍රහාණය කරන්න බෑ කවදත් ලෝකේ තියෙනවා. පත්තුගාම පරිඤ්ඤය පිරිසිඳ දැනගන්නට ඕන. අවබෝධ කරගන්නට ඕන. ප්‍රහාණය කරන්න තියෙන ක්ලේශකාම ක්ලේශකාමෝ පහතම්බෝ. ක්ලේශකාමේ තමයි ප්‍රහාණය කරන්න තියෙන්නේ. එතකොට මේ පළවෙනි පුජ්‍යලයා පංච දුච්චරිත කියන මේ පාප කර්මයෙන් උත්කරනවා ක්ලේශකාමයන් හේතු කොටගෙන රූප සද්දාදී මේ කාමයන් පිළිබඳව ඇලී ගැලී බැඳී වාසය කරනවා. එයා තමයි අනුශෝතගාමී පුජ්‍යලයා. ඒ අනුශෝත කියන්නේ මොකද කියලා තේරුම් කරලා දෙන්නට ඕන. ශෝත කියන්නේ පාලි භාෂාවෙන් මේ දියපාරට කියන නම. අනුශෝත කියන්නේ දියපාර ඔස්සේම යනවා. දැන් අපි නිදර්ශනයක් වශයෙන් ගත්තාම ගඟේ දියපාර දියවැල කොහාටද ගලාගෙන යන්නේ මහා සමුද්‍රයට. ඒ දියපාරේට කවුරු හරි වැටුණා නම් යන්තම් ගිලෙන්නේ නැතුව හිටියානම් අතපය සැලවෝ පමණින් ඒ දියපාර දෙකේ කෙලින්ම පහළට ගලාගෙන යන ඉතාල ලේසි කාරණයක්. අනේම යන්නේක තමයි අනුශෝතගාමී කියන්නේ. හැබැයි මේ කොහාටද යන්නේ? උපමාවේ හැටියට මේ දියපාරට වැටුනාම කෙලින්ම යන්නේ අපාය මහා සමුද්‍රය කරා. එතනින් මෙහා නවතින්නේ. අන්නේ පුජ්‍යලයා තමයි අනුශෝතගාමී පුජ්‍යලයා කියන්නේ. දැන් අද කාලේ වුණත් අපි සොයා බලනකොට පංචකාමයන් සේවනය කරමින් පාප කර්මයන් කරමින් මේ අනුසෝතගාමී වශයෙන් යන අය තමයි බොහෝම ඉන්නේ. පළවෙනි පුජ්‍යලයා අනුසෝතගාමී පුජ්‍යලයා. ඊළඟට බුදුරජාණන් වහන්සේම විස්තර කරනවා කතමෝච වික්කවේ පටිසෝතගාමී පුද්ගලෝ මානෙනි පටිසෝධගාමී පුජ්‍යලයා කියන්නේ කවුද? ඉද බික්කමේ ඒකච්චෝ පුද්ගලෝ කාමේන පටිසේවති පාපංච ගම්මං කරෝති. සහාපි දුක්ඛේන සහාපි දෝමනස්සේන අස්සුමකෝපි රුදමානෝ පරිසුද්ධං පරිපුන්නං බ්‍රහ්මචර්යං චරති. ඒ පටිසෝධගාමී පුජ්‍යලයා විස්තර කරලා තියෙනවා. මේ දේශනා පාඨයේ තියෙන හැටියට මහණෙනි මේ ශාසනයේ ඇතම් කෙනෙක් කාමයන් සේවනය කරන්නේ නැහැ. එතන ගැටලුවක් තියෙන අපි පත්‍ය ගැන කතා කරමු. මේ වාක්‍යයේ තියෙන හැටියට පාම් කාමයන් සේවනය කරන්නේ නැහැ. පාපංච කම්මං කරෝති. පාප කර්මයන් කරන්නේ නැහැ. එතන පාප කර්මයන් කියනකොට අටුවාවේ තීකාවේ දෙකේම විස්තර වෙන්නේ පංච දුක්ඛලයෙන් වෙන්නේ පංච සුචිතය. සතුන් මැරීමෙන්, හොරකම් කිරීමෙන්, අයිතුකම් සෙවීමෙන්, බොරු කීමෙන්, රාරක්ක බීමෙන් මේවෙන් වෙන් වෙන එක තමයි මෙතන පාපංච ගම්මං නකරෝති කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ. ඊළඟට එකච්ච කාමේන පටිසේවති මෙන්න මෙතන පොඩි ගැටලුවක් තියෙනවා. අපි මේක පොඩ්ඩක් විශ්ලේෂණය කරලා බලමු. දැන් පළවෙනි බුද්ධලයා කවුද ප්‍රත්‍යඥය. ඒ ගැන කිසිදු ගැටලුවක් නැහැ. කාමයන් සේවනය කරනවා පාප කර්මයන් පස්පව දසකුසල් කරන දුච්චරිත කරන ප්‍රතග්ජනය තමයි පළවෙනි පුජ්‍යලය අනුසෝතගාමී පුජ්‍යය. ඒ ගැන කිසිදු ගැටලුවක් නැහැ. ඊළඟට මේ දේශනාවේ හැටියට හතරවෙනි පුජ්‍යල රහතුන් වහන්සේ. ඒක පස්සේ අපි විස්තර කරලා බලමු. මේක පොඩ්ඩක් විශ්ලේෂණය කරලා බලන්නට ඕනේ. හතරවෙනි බුද්ධය මහරහතුන් වහන්සේ. ඒක නම් ගැටලුවක් නෑ. ඊළඟට තුන්වෙනි බුද්ධය අනාගාමි ආර්ය ශ්‍රාවකයා. ඒක නම් ගැටලුවක් නෑ. ඒකට පළවෙනි බුද්ධය ගැන ගැටලුවකුත් නෑ. මේ පටිසෝත්ගාමී බුද්ධය ගැන කියනකොට මහණෙනි මේ ලෝකේ අතම් කෙනෙක් කාමයන් සේවනය කරන්නේ නැහැ. ඊළඟට පාප කර්ම කියන්නේ පංච දුක්ඛලිතයන් කරන්නේ. සහාපි දුක්ඛේන කියන දුකින්, දෝමනස්යෙන් බොහොම අමාරුවෙන් අස්සමුකෝපි රුදමාන අස්වලින් කඳුළු පෙරපර අඬමින් පිරිසිදු බ්‍රහ්මචර්යාව නිවන් මඟ සම්පූර්ණ කරනවා. මෙන්න මේ පුජ්‍යලයා තමයි පටිසෝතගාමී පුජ්‍යලයා කියලා සඳහන්. මොකක්ද මෙතන තියෙන ගැටලුව? දැන් අපි දල වශයෙන් තෝරාගත්තා අනුසෝතගාමී පුජ්‍යල කියන්නේ පස්පව දස අකුසල් කරන කාමයන් සේවනය කරන ප්‍රත්‍යඥය. ඒ ගැන කිසිදු ගැටලුවක් තරකයක් නැහැ. ඊළඟට හතරවෙනි පුජ්‍යල කියන්නේ මහා රහතන් වහන්සේ. ඒ ගැනත් ගැටලුවක් නැහැ. තුන්වෙනි පුජ්‍යලයා කියන්නේ අනාගාමි ශ්‍රාවකයන් වහන්සේ. එතනක් ගැටලුවක් නෑ. මේ දෙවෙනි පුජ්‍යලයා පිළිබඳව ගැටලුවක් මතුවෙනවා. මොකද මොකද්ද මේ නම ගැටලුව? ඉදබික්කවේ ඒකච්ච කාමේන පටිසේවති. මෙතනින් අදහස් කරන්නේ සෝවාන් සකරදාගාමී පුජ්‍යලයන් බව අටුවාටේක ඔක්කොගෙම කියනවා. එතකොට මේක කියනවා කාමයන් සේවනය කරන්නේ නැහැ කියලා. මෙන්න මේකයි ගැටලුව. සෝවාන් පුජ්‍යලය සකෘදාගාම පුජ්‍යලය කාමයන් සේවනය කරන බව ඒ දහම් පාසල් දරුවෝ පවා දන්නවා. මේකේ මොකක් හරි ගැටලුවක් තියෙන බව පේනවා. කාමේච පටිසේවති කියලා මේක යෙදුණා නම් කිසිම ගැටලුවක් නැහැ. ඉතින් අපිට මේ ගැන කියන්න බෑ බුදුරජාණන් වහන්සේ නම් ඔහොම කරන්නේ දේශනා කරන්නේ නැහැ. සෝවාන් පුජ්‍යලයා, සකෘදාගාමී පුජ්‍යලයා කාමයන් සේවනය කරන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ නම් දේශනා කරන්නේ. මොකද ඒ අය සේවනය කරන දැන් විසාකාවගේ දරුවෝ 20ක්. චූලස භද්‍රා, කුක්කට මිත්‍රාගේ භාර්යාව, සමන් කුමාරී චුන්දි කුමාරී ආදි බොහෝ දෙනෙක් හිටියේ අයිතින් කාමයන් සේවනයේ ගාදී අස්රාවකෝ. ඒ නිසා මෙතන මොකක් හරි මේ මුද්‍රණ දෝෂයක් එහෙම නැත්නම් මේවා සුද්ධ කරනකොට අසුද්ධ වීමක් ලිපි භ්‍රමණයක් හෝ වෙන්න ඇති කියන එකයි මේ මගේ පෞද්ගලික අදහස. ඒ මොකද සෝවාන් සකෘදාගාමී බුද්ධලෝ කාමයන් සේවනය කරනවා. ඉතින් මේ දෙවිනි බුද්ධලයන්ට අතුලත් වෙන්නේ සෝවාන් සකරදාගාමි පුජ්‍යලෝ කියලා අටුවාටේකාවල ඔක්කොම සඳහන් කරනවා. ඔන්න දැන් පුජ්‍යලෝ දෙන්නයි. ඒ ගැන තියෙන පුංචි ගැටලුවකුත් මේ පින්වතුන්ට ඉදිරිපත් කළා. ඒ ගැන පොඩ්ඩක් හිතලා බලන්න. කතමෝත වික්කමේ චිතක්තෝ බුග්ගලෝ තිතත්ත පුජ්‍යලයා කවුද මානේ? සිටි පුජ්‍යලයා. තිතත්ත කියන්නේ හිතිය කියන එක. ඉදමික්කමේ ඒකච්චව පුද්ගලෝ පංචන්නං ඕරම්භාගයානං සංයෝජනානං පරික්ඛයා ඕපපාතිකෝ හෝති. තත්ත පරිනිබ්බායි. අනාමත්‍ය ධම්මෝ තස්මා ලෝකා අයං උච්චති වික්කවේ තිසත්තෝ පුද්ගලෝ ඔන්න බුදුරජාණන් වහන්සේ මේ තිසත්ත පුජ්‍යල ගැනයි දේශනා කරන්නේ ඉද වික්කවේ ඒකච්චෝ පුද්ගලෝ මේ බුද්ධ ශාසනයේ ඇතම් පුජ්‍යලයක් පංචන්නං ඕරම් භාග්‍යානං සංයෝජනානං පරික්ඛය පංච ඕරම් භාගයේ සංයෝජන යානු ප්‍රහාණය කිරීමෙන් සැලකිරීම. ඒ සංයෝජන 10ක් තියෙනවනේ. අවුරුද්දෙන් දන්න කාරණයක්. සක්කා දොට්ටි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග ව්‍යාපාද රූපරාග අරූපරාග මානෝද්දච්ච අවිජ්ජා තමයි කියන 10. ඔය 10 දෙකට බෙදනවා ඕරම් භාගය උද්දම් භාගය කියලා. ඕරම් භාගය ඕර කියන්නේ කාමයි කාම ලෝකේ. ඕරම් භාගය කියන්නේ කාම ලෝකේ භජනය කරන සේවනය කරන කියන එක. එතකොට ඔය සක්කාදෙට්ටි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමාරාග ව්‍යාපාද කියලා. පහ කාම ලෝකයේ ඇලෙන ගැලෙන කාම ලෝකයේ සේවනය කරන සංයෝජන පහ. එනිසා ඒකද කියනවා ඕරම් භාගයේ සංයෝජන කියලා. ඊළඟට රූප රාග අරූප රාග මානෝද්දච්ච අවිජ්ජා කියන පහට කියනවා උද්දම් භාගය කියලා. මොකද මේ උද්දම් භාගය කියන්නේ රූප අරූප ලෝක භජනය කරන සංයෝජන. උද්ධම් භාවිය. එතකොට දැන් මුලින් කියාපෝ සංයෝජන පහක අක්කාඩුච්ච විචිකිච්ඡා සීලබ්බත වරාමාසකාමරාග ව්‍යාපාද මේ මේ පහ ප්‍රහාණය කරා නම් කාම ලෝකෙන් එපිටට යනවා බ්‍රහ්ම ලෝක වලට යනවා ඊළඟට රූප රාග අරූප රාග මානෝද්දච්ච අවිජ්ජා කියන මේවා තිබෙද්දිත් බ්‍රහ්ම ලෝකවල ඉන්නවා දැන් මෙතන අදහස් කරන්නේ මේ පහ ප්‍රහාණය කරන්න මොනම ලෝකයකටවත් යන්නේ නැහැ දැන් මෙතන කියන්නේ අනාගාමී කියලා ඕපපාතිකෝ හෝති ඕපපාතික වෙනවා දැන් දෙවියෝ බ්‍රහ්මයෝ නිරිසත්ත්‍ය ආදී අය උපදින්නේ ඕපපාතිකව. මෞපියන් අතෝ නෙමෙයි ඉබේ පහළ වෙනවා. ඕපපාතිකෝද තත්ත පරිරෙම්බයි. එහෙම පිරිනිවීමටපත් වෙනවා. අනාත්‍ය ධම්මෝ තස්මා ලෝකයි ලෝකෙන් ආපහු වෙන්නේ. මේ කියන්නේ අනාගාමි ගොජ්ජලයන් පහළ වෙන අවිහ අතප්ප සුදස්ත සුදස්සි අකනිච්ච කියන පංච සුද්ධාවාස බ්‍රහ්ම ලෝක පිළිපදව මෙන්න මේ බ්‍රහ්ම ලෝක පිළිබඳව තියෙන සංයෝජන තමයි අර උද්දම් භාගයේ සංයෝජන කියන්නේ අනාගාමී වුණත් සියලුම සංයෝජන නැති උනේ නැහැ. උද්දම් භාගයේ සංයෝජන ඉතුරු වෙනවා. ඒ ඉතුරු වෙන නිසා තමයි මේ අවිහ අතප්ප ආදී බ්‍රහ්ම ලෝකවල උත්පත්ති ලබන්නේ. මෙන්න මේ තුන්වෙනි බුද්ධ, තිතත්ත බුද්ධලා කියන්නේ එයා තමයි. එතකොට මේ බුද්ධ ශාසනයේ ඇතම් කෙනෙක් ඕරම් භාගයේ සංයෝජන කියන කාම ලෝකයට අද ගමන මේ සංයෝජනයන් ප්‍රහාණය කරනවා ප්‍රහාණය කරලා ඕපපාතික උපදිනවා එතකොට නැවතනේ කාම ලෝකයට එන්නේ නැහැ එහෙම පිළිනවන්ට අන්නේ බුද්ධලයා තමයි මේ තෙතත්ත බුද්ධලයා කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ අනාගාමී බුද්ධලයා. ආපහු කාම ලෝකයට කෙසේවත් ඔව් එන්නේ නැහැ. අවි අතප්ප සුදස්ස සුදස්සී අගණිත්‍ය කියන මේ බ්‍රහ්ම ලෝකවල ඉපදিলা රහත් වෙලා එහිදීම පිරිනවන් පාන. එයාගේ වෙනස්කම් තියෙනවා වෙලාව ලැබුණොත් පොඩ්ඩක් කියලා දෙනවා එයා තමයි මේ චේතත්ත බුද්ධයා කියලා කියන්නේ චේතත්තෝ පුද්ගලෝ එතකොට තුන්වෙනි බුද්ධයා ගැන දේශනා කරන්නේ ඊළඟට හතරවෙනි බුද්ධයා කතමෝද වික්කවේ පුද්ගලෝ තින්නෝ පාරගතෝ තලේ දික්කති බ්‍රාහ්මණෝ ඔය pāli වාක්‍ය බුදුරජාණන් වහන්සේ බොහෝ තැන්වල සූත්‍ර දේශනාවල උපමා වශයෙන්ම දේශනා කරලා තියෙනවා. මහණෙනි චින්නෝ පාරගතෝ තරණය කරපු පරතරට ගිය කලේ දිත්තේ සේම භූමියේ හිටිනා බ්‍රාහ්මණය කවුද? ඉතින් ඔන්න ඔය පදපේලියෙන් බුදුරජාණන් වහන්සේ බදාරන්නේ රහතුන් වහන්සේ ගැනයි. ඔය බොහෝ සූත්‍ර දේශනාවල ඔය පදපේලිය තියෙනවා. මෙතනත් ඒක තියෙනවා. කවුද මේ? කින්නෝ සේරම තරණය කළා අපි සාමාන්‍යයෙන් ගත්තොත් මේ සතර ගමන දුක් ඔක්කොම තරණය කරලා පාරගතෝ පරතෙරට ගිහිල්ලා දැන් සංසාරයට කියනවා මෙතෙර කියලා සංසාරයෙන් එගොඩු වුණාම කියනවා පරතෙර කියලා පරතෙරට ගිහිල්ලා තලේ තිත්තති බ්‍රාහ්මණ තලේ තිත්තති කියන්නේ මේ සංසාරේ එතරට ගෙහෙල්ලා ෂේම භූමියකේ තියෙන බ්‍රාහ්මණයෙක් කියන්නේ කෙලෙස් ප්‍රහාණය කළ තැනැත්තා. දැන් ওই ආශිර්ෂෝපම සූත්‍ර ආදී දේශනා බල බුදුරජාණන් වහන්සේ වදාරලා තියෙනවා මේ තින්නම පාරගතෝ තලේ දිට්ඨති බ්‍රාහ්මනෝ කියලා. හුඟක් තැන්වල තියෙනවා. ඒ තැන්වල මේ මහා ජලාශය ගංගාව කියන්නේ මේ සංසාර සාගරය. සංසාරය. තින්නෝ කියන්නේ මේකෙන් එතර වෙනවා. මේ සංසාර නම ඇති ජලාශයෙන් ගංගාවෙන් එතර වෙනවා. පාරගතෝ කියන්නේ ඒකෙන් එහා පැත්තට පරදෙරට යනවා. ඒගොල්ලට යනවා. තලේ තිත්තති බ්‍රාහ්මණෝ. උස් බිමක හෝ ෂේම භූමියක ඉන්නවා මේ කෙලස් ප්‍රහාණය කළ බ්‍රාහ්මණය. ඒ උපමා හැටියට ගඟෙන් මෙගොඩ ඊ타ත්ම බය ජනකයි. ඊ타ත්ම බය ජනකයි. සාරපයෙන් හතර දිනක වැණේ පඨවි ආදී ධාතු තියෙනවා. පදකයන් පද්දෙනෙක්කනේ පංච උපාදාන ඒව තියෙනවා. අභ්‍යන්තර වදකයක් වනේ ඒ ආත්ම දෘෂ්ටිය තියෙනවා. ඊළඟට ගම්පහරන හොරු වැනි එයාගේ මහා භයානක දේවල් මේ ඔක්කොගේම මිදිච්ච තන තමයි ගඟින් එගොඩ. කලයේ තිත්තේ බ්‍රාහ්මණ ශේම භූමියට වෙලා ඉන්න තනත්තා තමයි මේ බුදුරජාණන් වහන්සේ වදාන කොහොමද ඉදදික්කවේ ඒකච්චෝ පුද්ගලෝ ආශමානං කය ආශ්‍රෝ ධර්මයන් සේකල්ලා දානවා ඒ එක්කම අනාශවං ආශ්‍රෝ නැති චේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තිං දිට්ඨේව ධම්මේ සයං අභිඤ්ඤා සච්චිකත්තා උපසම්පජ්ජ පිළිවෙච්චි. මේ චේතන විමුක්තියෙන් පඤ්ඤා විමුක්තියෙන් කියන දෙක අපි දල වශයෙන් සරල වශයෙන් ගත්තාම මාර්ගඵල කියලා ගන්න පුළුවන්. ආශ්‍රව ධර්මයන් ප්‍රහාණය කරලා අනාශ්‍රව වූ මාර්ගඵල ධර්මයන් මෙලෝදීම තමන් විශිෂ්ට ඥාණයෙන් ආબોධ කරගෙන වාසය කරනවා. ඒ තනත්තා තමයි තින්නෝ පාරගතෝ තරේ තික්කති බ්‍රාහ්මණෝ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ රහතුන් වහන්සේ. එතකොට දැන් මේ බුද්ධයන් හතර දෙනා පිළිබඳව මේ පින්වතුන්ට වැටහීමක් වෙන්නේ නැහැ. පළවෙනි බුද්ධලයා ප්‍රතග්ජනය. කාමයන් සේවනය කරන කාමයන්හි ඇලී ගැලී වාසය කරන පංච දුක්චරිත කරන සතර පායතම දුර්ගතේතම වැටෙන ස්වභාවයේ ඇති පුජ්‍යලයා තමයි අනුශෝතගාමී පුජ්‍යලයා කියන්නේ. මේ පුජ්‍යලය බොහොම ඉන්නා මේ ලෝකෙ වැඩිපුරම ඉන්නේ ආයි තමයි. අනුශෝතගාමී මේ ගමන ලේසි. ගඟේ පහළට යන එක බොහොම ලේසි වැඩක්. ඊළඟට දෙවනෝ දේශනා කළේ පටිසෝතගාමී පුජ්‍යලයා. ගඟේ උඩහට පීනන්න වාගේ වැඩක්. පහළට යන එක ලේසි උඩහට පීනන එක අමාරුයි. එතකොට මේ දෙවිණියගෙන් අදහස් කරන්නේ සෝවාන් සකෘදාගාමී පුජ්‍යලයන් බව විස්තර වෙනවා. ඒක පොඩි ගැටලුවක් තියෙනවා ඒක ගැන අපි කලින් සාකච්ඡා කළා. සෝවාන් සකලදාගාමී බුද්ධලයන් කාමයන් සේවනය කරන්නේ නැහැ කියලා මේ වචන තිබුණට ඒක අනිත්‍යං වල බුද්ධ දේශනාවට අනුව ගැලපෙන්නේ නැහැ. ඒ අය කාමයන් සේවනය කරනවා. කාමීච්ඡ පටිසේවති කියලා යදුනා නම් ඒක හරියටම හරියි. සමහර විට ලිපි භ්‍රමණයක් වෙන්නත් පුළුවන් මගේ අදහසේ හැටියට. තුන්වෙනි පුජ්‍යලේ අනාගාමි. ඕරම්භාගේ සංයෝජනයන් ප්‍රහාණය කළා සුද්ධාවාස බඹලෝ උපදින පුජ්‍යලයා තමයි චිත්තත් පුජ්‍යලයා හැටියට. මේ අනාගාමි පුජ්‍යලයා හැටියට දේශනා කළා. ඒගාමට හතරවෙනිව දේශනා කළේ ආශ්‍රව ධර්මයන් ප්‍රහාණය කළ අනාශ්‍රව වූ මාර්ගඵල ධර්මයන් මෙලෝදීම තමන්ගේ විශිෂ්ට ඥාණයෙන් දැනගෙන අවබෝධ කරගෙන වාසය කරන පුද්ගලයා තමයි කින්නෝ පාරගතෝ තලිතෙක්කති බ්‍රාහමනෝ කියලා දේශනා කරනවා. ඔය විදිහට මේ පුද්ගලයන් හතර දෙනා ප්‍රසංඥා ගැන අනික් 아무තු ප්‍රඥයන් නැහැ. දෙවෙනි තුන්වෙනි හතර දෙනෙ පුද්ගලයන් තමයි ආදී පුද්ගලයෝ. වේලාවේ ඇටියට ඉතා ගැටියෙන් සඳහන් කරන සෝවාන් පුජ්‍යලයෝ දොළොස් දෙනෙක් වෙනවා. කොහොමද ඒක බීජි කෝලං කෝල සත්තක්ඛත්ත පරම කියලා තුන් දෙනෙක් ඉන්නවා. ඒ තුන් දෙනා ප්‍රතිපත්ති ධර්මයන්ගෙන් හතරකින් ගුණ වෙනවා. කොහොමද? මේ දුක්ඛ ප්‍රතිපදා දණ්ඩා බින්න. එයාගේ ප්‍රතිපදා බොහොම දුකයි, ආબોධයක් ප්‍රමාණ. දුක්ඛාපටිපදා කිප්පා බින්න. ප්‍රතිපදාව බොහොම දුකයි අවබෝධය ඉක්මන. සුඛාපටිපදා දණ්ඩා බින්න. බොහොම සැපය යාගේ ප්‍රතිපදාව අවබෝධය ප්‍රමාදයි. සුඛාපටිපදා කිප්පා බින්නා මේ ප්‍රතිපදාව බොහොම සැපයි අවබෝධී ඉක්මන්. ওই විදිහට හතර දෙනා බෙදෙන්න විස්තර කරන්න වෙලාව නැහැ. ඔය හතරෙන් ಗುಣ වෙනවා අර ඒක බීජි කොලං කොල සත්තක්කත් පරම කියන තුන් දෙනා. එතකොට සෝවාන් පුජ්‍යලයේ 12ක් වෙනවා. ඊළඟට කාම ලෝකේ සකෘදාගාමී පුජ්‍යල, රූප ලෝකේ අරූප ලෝකේ සකෘදාගාමී පුජ්‍යල කියලා තුන් දෙනෙක් ඉන්නවා. ඒ තුන් දෙනාත් අර ප්‍රතිපදා වේදයෙන් හතරෙන් ගුණ වෙනවා. එතකොට 12ක් වෙනවා. බ්‍රහ්ම ලෝකවල දෙන්නා 24 දෙනෙක්. කොහමද ඒ අන්තරා පරිනිබ්බාය කියලා එක කොටසක් උපහච්ච පරිනිබ්බාය කියලා තවත් කොටසක් විස්තර කරන්න වෙලාව මදි. අසංකාර පරිනිබ්බායේ සසංකාර පරිනිබ්බායේ උද්දංසෝච අකනිෂ්ඨ ගාමී කියලා අනාගාමීලා පස් දෙනෙක් ඉන්නවා අවිහ අතප්ප සුදස්ස සුදස්ස කියන ලෝක හතර. එතකොට 20යි. අකනිෂ්ඨ ඉන්නේ හතර දෙනයි. එතකොට 24යි. සෝවාන් 12යි, සකටදාගාමි 12යි, අනාගාමි 34යි, 47යි. සමත යානික විපස්සනා යානික වශයෙන් තව දෙකක් වෙනවා. ඒකට 50ක් වෙනවා. ඊළඟට සෝවාන් මාර්ගයේ, සකටදාගාමි මාර්ගයේ, අනාගාමි මාර්ගයේ, රහත් මාර්ගයේ වශයෙන් හතරක් වෙනවා 54යි. මේ 54 ශ්‍රද්ධාධික ප්‍රඥාධික වශයෙන් දෙකෙන් ගුණ වුණාම 108ක් වෙනවා. ඔය ආර්ය පුජ්‍යලයන් 108ක් වෙන ආකාරය තමයි විස්තර කළේ. ඉතින් පින්වත්නි අපේ කාලය දැන් අවසන් වුණා. අද මේ පුජ්‍යලයන් හතර දෙනෙක් පිළිබඳව දේශනා කළා. මේ බන්තිරියේ පැමිණලා ඉන්න හැමදෙනාමත් ඉතාම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ධර්ම ශ්‍රවණය කළා. මා හිතන්නේ ලක්ෂ සංඛ්‍යාත ජනතාව මේ ධර්මයේ ශ්‍රවණය කරන්න ඇති. ඔබ හැමදෙනාම ධර්ම ශ්‍රවණය කිරීමෙන් ඒ වගේම විවිධාකාරණේ ධර්ම පූජා පැවැත්වීම ආදී වශයෙන් ඊතා වටිනා උදාාර පින්කම් මාලාවක් සිද්ධ කරගන්න. මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ බලමහිමෙන් හැමදෙනාටම උතුම් උතුම් අමා මහ නිවන් දකින්නට හේතු ආසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා මුලින් සබා ගන්නවා. ඉතින් දැන් මේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ධර්ම පූජා පැවැත්වීමෙන් ධර්ම දේශනාවේ දායකත්වයේ දරීම්මාදී වශයෙන් උදාර පින්කම් රාශියක් සිද්ධ කළා. මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරේ පොල්ගස්සෝවිත වෙණිවල් කොළ සම්බෝධි යෝගාශ්‍රමේ කාර්ය මණ්ඩල ඇතුළු පිරිස. ඒ හැමදෙනාම උදාර පින්කම් මාලාවක් සිද්ධ කරගත් එයාගේ අරමුණ තමයි 2004 ජනවාරි අගෝස්තු 1 වෙනි දින 78 වෙනි වියට පාතබන මත දිගාශිරිපතිය. ඉතින් එයාගේ සියලු බලාපොරොත්තු ප්‍රාර්ථනා සරුවක් ප්‍රකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වේවා කියලා මා ආචින්තනය කරනවා. මේ කරගන්නා උදාර කුසල ධර්මය. ධර්ම ශ්‍රවණය කිරීමෙන් ධර්ම පූජා පැවැත්වීම ආදී වශයෙන් ධර්ම දේශනාවේ දායකත්වයේ දරීමෙන් ලක්ෂ සංඛ්‍යාත ජනතාව ධර්ම ශ්‍රවණය කිරීම ආදී වශයෙන් සිද්ධ කළ උදාර කුසල ධර්මයන් හේතුවෙන් හැමදෙනාට මේ සායික්මණින් උතුම් අමා මහ නිවන් දකින්න හේතු වේවා කියන ප්‍රථම තපාවයි. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සාසනං තිරං රක්칸තු දේශනං තිරං රක්칸තු තං සදාති සාදු සාදු සාදු